ඊළඟට අරුණ මහත්මයා දැන් වෙනත් ආකාරයකින් සම්බන්ධ වෙලා ඉන්න නිසා පුළුවන් ද කතා කරන්න අරුණ මනතුංග මහත්මයාට හොඳයි බුද්ධික මහත්මයා පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද ආ හරි දැන් ඇහෙනවා බුද්ධික මහත්තයා අපි අරුණ මහත්තයාට පොඩ්ඩක් ඉඩ දීලා ඉමු ස්වාමීන් වහන්සේ මම දැන් මොබයිල් එකකින් කතා කරන්නේ ඔව් මේ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තිබ්බා ඒකේ මම දෙවෙනියට අහන්න හිටපු එක මම ඉස්සෙල්ලා අහන්නම් මට තේරෙන හැටියට දැන් අපි ප්‍රඥාව පාරමිතාවක් හැටියට වඩන විට අපි තුල යම්කිසි ආත්මෙන් ආත්මයට ගෙනියන්න පුළුවන් ශක්තියක් ජනනය කරමින් ඇති වෙන්න ඕනේ. ඒ දේ මෙන්න මේ විදිහට වෙනවා කියන යම්කිසි අනුමාන දැකීමක් මන් තුල තියෙනවා. ඒක පැහැදිලි කරගන්න මේ කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි ප්‍රඥාව දියුණු කරමින් යනකොට ඒ කියන්නේ අපි සති සම්පජාඤ්ඤයෙන් මේ ආධ්‍යාත්මික ගමන දිනු කරමින් යනකොට අපිට තේරෙන්නට පටන් ගන්නවා ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී ඊටාම් කුඩා කටයුතු වලදී පවා මූලික දේවල් වීදි දෙකක් තුල ගත වෙනවා එක පැත්තක් තමයි තණ්හා මාන දිට්ටි කියන පැත්ත අනිත් පැත්ත ඒව වහගෙන තියෙන ඒ එක්ක සමගාමීව යන බලය රාග, ద్వේෂ, මෝහ කියන. ඉතින් ඕවා තමන් තුළ ඇති වෙන හැටිත් අන්‍යයන් තුළ ඇති වෙන හැටිත් තමන්ට බොහොම වේගයෙන් කිට්ටුවෙන් කිට්ටුවෙන් තේරෙනකොට මට හිතෙනවා කාර්යයන් දෙකක් වෙනවා ඒ අනුව දැන් ඔය මේ මේ බෝසත්වරයෙක් ගත්තොත් දැන් ප්‍රඥා පාරමිතාව මුල් කරගෙන යන බෝසත්වරයෙකුයි ඒ වගේම මෛත්‍රී පාරමිතාව මුල් කරගෙන යන බෝසත්වරයෙක් දෙන්නේගේ මෙන්න මේ විදිහට වෙයි කියලා ඒ කියන්නේ ඒ අන්තර්කාර කාර්යවලිය ඒ වගේ වෙන දේවල් ගැඹුරෙන් දකිනකොට අර තමන් කියන හැඟීම ගොඩක් දුරට අයින් වෙලා ඒ ක්‍රියාවලියේ තියෙන අපූරු අපූරු දෙයක් දකින්න පටන් ගත්තාම එතනින් අර තණ්හාව, මානය, ditthිය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා ගොඩක් දුරට. ඊට පස්සේ මමායනයත් අඩු වෙනවා. ඒ වගේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා රාගය, ద్వේෂය, මෝහය වැඩ කරන හැටි. ඊට පස්සේ එයා තුල ඇති වෙනවා ඒක තව තව දියුණු කරන්නට ඕනේ කියන දේ ඒක එක්තරා තත්වයකට පස්සේ ඒක ප්‍රවාහයක් බවට පත් වෙනවා. එතකොට දැන් මෛත්‍රී පැත්ත වැඩි කරගෙන යන එක්කිනාගේ පැත්තෙන් වුණොත් එයාට මූලික වශයෙන් ඇති වෙන්නේ මා පමණක් නොව අන්‍යයන්ද යහපත් විය යුතුයි කියන දේ. එතකොට එයාගේ ඒ පැත්තෙන් දියුණු වෙලා ඒ තර ක්‍රියාවම සිද්ධ වෙනවා. ඒ විදිහට යනවා. දැන් මේ එතකොට තවත් මට හැඟෙන දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් බෞද්ධයෝ හිතන්නේ බෝසත් කෙනෙක් ඒ කෙරෙහි වැඩ කරන්නේ මට ලෝකේ තියෙන ලොකුම තනතුර ගන්න තියෙනවා නම් ඒක හරි ෂෝක් කියන වගේ දෙයක් ඇතුව වෙන්න ඇති කියන වගේ තමයි හිතෙන් හිතන්නේ. නමුත් ඔය ඔය වේගය ඇති වුනහම එහෙම දෙයක් ඉඳලා නෙවෙයි ගැඹුරට සිත දියුණු කිරීම චිත්ත අන්තර් ක්‍රියාවලිය ඒ වගේම අන්‍යයන්ටත් එතන තමයි මෛත්‍රිය එහෙම නැත්නම් ප්‍රඥා පාරමිතාවෙන් යන කෙනාට උනත් එතෙන්දි වෙන්නේ අන්‍යයන්ට ඒ තුලින් මොකද එයාගේ දැන් අඩු වෙලා තියෙනවා තණ්හා මාන දිට්ටි පුද්ගල වශයෙන් ඒතකොට අන්‍ය තුලත් ඒක අවදි කිරීමේ අවශ්‍යතාවයක් ශක්තියක් ගොඩ නැගෙනවා. ඒක මත යනවා මිසක් මට මේ ලොකුම පෝස්ට් එක ගන්න ඕන කියන හැඟීම නෙවෙයි ඇති වෙන්නේ කියලා මට හිතෙනවා. ඒක ඉතාම නිවැරදි ඒ කාරණේ මොකද මේ දැන් අපි ඉන්ද්‍රිය ධර්ම ගැන එහෙම කතා කරනකොට අපි නිතරම සිහිපත් කරනනේ ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් තමන්ට අනුකූලව ඒ ඒ විමුක්තිය දිශාවට හසුරවන්න ඒ ඉන්ද්‍රිය ධර්මය සමත් වෙනවා. ඒතර ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වැඩුණාම ප්‍රඥාව අධික බෝසත්තරයට එතකොට හැමතිස්සෙම ප්‍රඥාව තමයි මූලිකත්වය ගන්න. ප්‍රඥාව තමයි මඟ පෙන්වන්න. ප්‍රඥාව තමයි මෙහෙයවන්න. එතකොට මේ ප්‍රඥාවෙන් අවශේෂ චිත්තචෛසික ධර්මයන් ඒ විමුක්තිය දිශාවට හසුරුවනවා මෙහෙවනවා. ඒ නිසා තමයි බුද්ධෝත්පාද කාලයක උනත් අබුද්ධෝත්පාද කාලයක උනත් බෝසත්වරයාගේ ක්‍රියාපටිපාටි කෙලින්ම විමුක්තිය දිහාවට හැරී පවතින්නේ. අනිත් කාරණේ තමයි දැන් අර විදිහට ඔබතුමා කිව්ව විදිහට ඒ ප්‍රඥා අධික බෝසත්වරයාට පෙනෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා මෙතන පවතින හේතුඵල අන්තර් සම්බන්ධතාවය. එතකොට මේ සත්පුද්ගල ආත්ම කියන සංඥාව වෙනුවට තණ්හාමාන දික්ටි වෙනුවට ඔහු තුල මතුවෙනවා අර මේ ආධ්‍යාත්මික දැක්ම. දැන් ඔය අර ආධ්‍යාත්මික ධර්මදේශනා මාලාවේදී විශේෂයෙන්ම අනුරාධපුරේ රුවන්වැලිසෑය අභියස කරපු දේශනාව හැමෝටම අහන්න පුළුවන් නම් හොඳයි ඒක විටින් විට ධර්ම යාත්‍රා ගෲප් එකෙත් දාලා තිබුණා. එතකොට ආත්මමූලික සංකල්පයෙන් ඔබට ගිහිල්ලා මානුෂීය සංකල්පය දිනු කරගෙන ඊට පස්සේ මානුෂීය සංකල්පයෙන් ඔබට ගිහිල්ලා පුළුල් ආධ්‍යාත්මික දැක්මක් අවදි වෙනකොට සත්වයේක පුද්ගලයේක ද්‍රව්‍යය ආදී කියන සංඥා නෙමෙයි එතනින් එහාට තියෙන්නේ මේ නාම රූප ධර්මයන් අතර පවතින අන්තර් ක්‍රියාවලිය ඊටාම සූක්ෂමව දකිනවා. එතකොට තමන් තුල ඒ සත්භාවයන් ගොඩ නැගුණත් අනුන් තුල සත්භාවයන් ගොඩ නැගුණත් ඒන් සමස්ත ධර්මතාවය සුරක්ෂිත වෙන ආකාරය එතෙන්දි දකින්නේ. තමන් තුල දුර්ගුණ ගොඩ නැගුණත් අනුන් තුල දුර්ගුණ ගොඩ නැගුණත් සමස්ත ධර්මතාවයට සිද්ධ වෙන හානියයි එතන දකින්න. අන්න ඒ බඳු දැක්මක් තුල තමයි තමන් තුල වගේම අන් අය තුලත් දුර්ගුණ යටපත් කරලා යහගුණ අවදි කරන්නට එතකොට බෝසත්තරේ ක්‍රියාත්මක වෙන්නේ. අර සද්ධාව මෙත්තාව වගේ මූලික වෙනකොට එතකොට ඒ බෝසත්තරයාගේ අර ක්‍රියාවලියම සිද්ධ වෙනවා. හැබැයි නායකත්වය ගන්න අර අධික වුණු ගුණය තමයි නායකත්වය ගන්න. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්මයේ හැටියට බල ධර්ම හැටියට තද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපේ ශ්‍රාවකෙක් හැටියට යන ගමනේදීත් ඒ ඒ පුද්ගලයා කවර ඉන්ද්‍රිය ධර්මද වඩා බලවත් කරලා තියෙන්නේ කවර බල ධර්මද වඩා ප්‍රගුණ කරලා තියෙන්නේ කොයි විදිහේ යහපත් මානසික ඇබ්බැහිද ඇති කරගෙන තියෙන්නේ ඒ අනුව තමයි ඒතනත්තාගේ සසර ගමන තුල දේවල් වලට ප්‍රතිචාර දක්වීම ප්‍රතික්‍රියා දක්වීම තීරණය වෙන්නේ. ගොඩක් වෙලාවට එහෙම ශ්‍රාවකෙක් හැටියට යන අය ඒ එහෙම පැහැදිලි දැක්මක් පැහැදිලි ස්ථාවරයක් ගොඩනගාගෙන නැතිකම නිසා තමයි අර හැම භවයකම මේ පැත්ත පැත්තට මේ පැත්තට දෝලණය වෙන ගතිය හිටින්. ඉතින් බෝසත්වරයෙක් කියන්නේ එහෙම වෙන කෙනෙක් නෙමෙයි. එහෙම වෙලා ඒ ගමන යන්න බෑ. එහෙම වෙන තාක්කල් උන්වහන්සේලා විවරණ ලබන්නේ නැහැ. ඒ ඒ ගමන තුල ඒ දැක්ම තුල කොහෙත්ම කඩා වැටෙන්න නැතුව යන්න පුළුවන් මට්ටමට ස්ථාවර වුණාට පස්සේ තමයි බුදුවරයෙක් විසින් විවරණ දෙන්නේ මේ තැනත්තා අනාගතේ බුදු වෙනවා කියලා මොකද බුදු කෙනෙක් විසින් දෙසූ දේ කවදාවත් වරදින්නේ නැහැ කියන එකේ තේරුම වරදින්නට ඉඩ තියෙනවා නම් බුදුවරයෙක් විසින් ඒ ප්‍රකාශ කරන්නේ නොවරදින මට්ටමටම හේතු සාධක තහවුරු වෙලා තියෙනවා නම් පමණයි බුදුවරයෙක් ඒ පිළිබඳ විවරණයක් දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස දැන් අඩි කීපයක් පිටිපස්සට මං ගිහින් ස්වාමින් වහන්සේ සතියකට දෙකකට උඩදී කියපු ධර්මකාරණයක් අරගෙන ඒක ජීවිතයට සම්බන්ධ කරලා කිව්වොත් මේ මෙන්න මේ බලය ඇතිවෙන හැටි ගැන එක්තරා මූලික දෙයක් මතු කරන්න ප්‍රායෝගිකව අපේ සාමාන්‍ය ජීවිතය තුලින් හොඳයි කියලා මට හිතෙනවා. අපේ ස්වාමින් වහන්සේ බොහොම වැදගත් මේ සුගත පද විවරණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා සුගත පද විවරණවල 11 වැනි වැඩසටහනේදී ස්වාමින් වහන්සේ ද්වේෂය පිළිබඳව ඇතිවන ආකාර හතරක් ගැන විස්තර කරා. ඒකෙදි එක අවස්ථාවක බොහොම පොඩි තැනකදී සඳහන් කරනවා අපිට ගැටීම ඇති වෙනවා තරහ ගතිය ඇති වෙනවා විශේෂයෙන්ම පවුලේ කෙනෙක්ගේ නම් දරුවෙක් නම් නැත්නම් ස්වාමියා කෙරෙහි නම් බිරිඳ කෙරෙහි නම් එහෙම ගැටීම ඇති වෙන්න පුළුවන් කියලා. ඒ මොකද මේ එයා දැන් අලියෙක් ගහන් දෙනවා වගේ නෙවෙයි එයා Tamanට අවනත ඒ වගේ ස්වභාවයක් යටත් කරගන්න පුළුවන් ස්වභාවයක් කියන එක තියෙන නිසා හිතලා නෙවෙයි ඒක නිතැතින් මතුවෙන. ඔව්. අන්න අන්න ඒක තමයි අර මූලික දැක්ම කියලා කියන්නේ. ඔව්. තමයි උදාහරණයක් මතු කළේ. එහෙමයි. එතකොට යම්කිසි මේ වගේ ගමනක් යන පුද්ගලයෙකුට පුළුවන්කමක් තියෙනවා නම් එහෙම එහෙම හිතේ ඒ පුද්ගලයා ගැන බිරිඳ හරි ස්වාමිපුරුෂයා හරි ගැන ගැටීමක් ඒ කියන්නේ මේ ගහන තත්වයක්වත් එහෙ මොකවත් නෙවෙයි යම්කිසි සාමාන්‍ය දිනෙදා දිනචරියාව ගත කරනකොට ඒ කියන දෙයක් ගැන හරි මොකක් හරි කරන දෙයක් ගැන පිළිබඳව හරි Taman තුල අමනාපයක් ඇතිවීම අපි අපේ බොස් එක්ක නම් අපි රස්සාව කරන තැනකදී නම් එහෙම අමනාපයක් මෝදු වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. නමුත් අර දැන් අපි තව උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් නඩුකාරවරයා අපේ උසාවියට ගිහිල්ලා ඉන්නවා නඩුකාරවරයා අපි පිළිගන්නේ නැති විදිහේ කවර ප්‍රකාශනයක් කළා වුණත් අපේ මනසේ ඒකට ප්‍රතිවිරුද්ධ වෛරයක් ගොඩ නැගෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕන කියන මනෝභාවයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද අපේ ඇතුළත යම්කිසි පසුබිමක් තියෙනවා, දැක්මක් තියෙනවා. එහෙම නඩුකාරවරයාට විරුද්ධව අපට යමක් කරන්න පහසු නැහැ කියලා. හැබැයි තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ සහෝදරයා ඒ අය නිකන් තමන්ට අනුගත විය යුතුයි. ඒ අය අර දැන් ඉංග්‍රීසියෙන් කිව්වොත් under control. තමන් යටතේ තමන්ගේ පරිපාලනය ඇතුලේ ඉන්න අය. කියන සංඥාව අපි තුල නිතතිම්ම තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒගොල්ලෝ මොකක් හරි අපි අකමැති දෙයක් කරපු ගමන්ම අපට එකපාරට ඩෝංගාල කෝපේ මතුවේ. එතකොට අර ඒක ඒක මතුවෙන්න තියෙන අවකාශය සලස්සන්නේ වෙන වෙනම හිතලා කල්පනා කරලා නෙමෙයි අර මූලික පදනමත් එක්කලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට යම්කිසි ගැහණියකට හෝ පිරිමියෙකුට මේ මාර්ගයේ දුරකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ දේ Taman තුල ඇති වෙන මොහොතෙම ඒක ඇති වෙනවා කියලා දැනගන්නට පුළුවන් නම් ඒක මූලික අවස්ථාව ඊළඟට එතනිනුත් එහාට ගිහින් ඒක ඇති වෙන බව දැනගෙන මගේ බිරිඳ හරි ස්වයංපුරුෂයා හරි කියනකොට එයා තමන්ගේ ඊටම ජීවිතේ වටිනා කෙනෙක්නේ ඒ තියෙන තත්ත්වෙනුත් මිදිලා ඒ කියන්නේ එයා එයා ඒක ඇති වෙනවා කියලා දැනගත්තට ඒකෙන් මට වෙන පාඩුව ගැන හිතලා නෙවෙයි. ඔව්. ඒ දෙවෙනි අවස්ථාවේදී මට වෙන පාඩුව හරි ලාභය ගැන තියෙන తත්වය නෙවෙයි එතනම පරිබාහිර වෙලා ඒක පිරිසිදුව දකින්න පුළුවන් නම් ඒ වගේම එයා තරහ වෙන නිසාත් නෙවෙයි නෙවෙයි මගේ ප්‍රතික්‍රියාව නිසා තරහ වෙන නිසාත් නෙවෙයි ඒ தත්වයට හිත ගන්න පුළුවන් නම් ඒ ඔක්කොම මොහොතක් ක්ෂණයක් තුල ඇති කරගන්න පුළුවන් නම් ඒ ස්වභාවය පිට කෙනෙක් කෙරෙහිත් ඇති කරන්න පුළුවන් සතෙක් කෙරෙහිත් ඇති කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් කෙරෙහි ඇති කරන්න පුළුවන් කියන දැක්ම මේ පුද්ගලයා තුළ ඇති වෙනවා ඒක ඉතාමත්ම විශාල ශක්තියක් මට හිතෙනවා ඒක ආත්මෙන් ආත්මයට පවා ගෙනියන්න පුළුවන් ශක්තියක් වෙනවා කියලා අනිවාර්යෙන් දැන් ඔය අනාත්ම අනාත්ම දර්ශනය අපි හරියට පුහුණු කළොත් ඔන්න ඔය කියන ගුණය අපි තුල ප්‍රබල කරන්න ඕනේ. يعني සක්කාය දිට්ඨිය දුරු කරලා නැති වුණොත් ඒ අනාත්ම ලක්ෂණය පිළිබඳ නැවත නැවත පුහුණු කළාම ඒ අනත්ත් සංඥාව එතකොට දැන් දේවල් දිහා බලන්නෙම අනත්ත් සංඥාවෙන්. එතකොට බිරිඳ සැමියා දරුවා කියන ඒ ඒ සම්මත වැටහීම තියෙනවා. හැබැයි සම්මත වැටහීම තිබුණට ඒගොල්ලෝ කරන කියන දේවල් පිළිබඳව අර එහෙම ගැටෙන්න යන්නේ නැහැ. කුමක් නිසාද? මෙතන සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් විනිර්මුක්ත වූ නාම රූප ධර්ම ටිකක් තියෙන්නේ කියන මේ සංඥාව තරම්ම ප්‍රගුණ කරලා තියෙනකොට ඒක පාදක කරගෙන තමයි අපි ලෝකය දිහා බලන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපිට මේ ප්‍රඥාව, අනාත්ම දර්ශනය, අනිත්‍ය දර්ශනය, ඒ සංඥා සහ මනෝභාවයන්, ආකල්පයන් ඒවා ඒ විදිහට ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් ප්‍රඥාව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒක සමස්ත දැක්මක් හැටියට, සමස්ත ආලෝකයක් හැටියට ඒ සියල්ල සෙසාරා පතිත වෙනවා. ඒක භවෙන් භවය ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ජීවිතයත් බොහොම පහසු වෙනවා ඒ තුලින් හැකියාවෙන්. ස්වාමීන් වහන්සේ ඒ තුලින්ම අවසානයේට අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රඥාව පිළිබඳව කරපු කරුණු 10ට පස්සේ කිව්වා අපිට වහවහ යොමු කළ හැකි ප්‍රඥාවත් ඒ වගේම වේගයෙන් වෙනස් කළ හැකි ප්‍රඥාව. ඔය වගේ තමයි මට තේරුම් ගියේ ඒක. ලහු ප්‍රඥා සහ සීග ප්‍රඥා. එහෙමයි. එතකොට ඒ හැකියාව ගන්නට පුළුවන් මාවත හැටියට මට තේරිලා තියෙන්නේ අපේ සතියේ බල තත්වයට දියුණු කිරීම සහ සති ඉන්ද්‍රිය ඒ වගේ තුලින් දියුණු කරනකොට ස්වාමීන් වහන්සේ අපි අර තණ්හා මාන දිට්ඨි එහෙම නැත්නම් රාග ద్వේෂ මෝහ වලට ස්ලෝ ඩවුන් වෙන එක. ඒ කියන්නේ යම් යම් සිදුවීම් තුලදී අපි ස්ලෝ ඩවුන් වෙනවා. ඒ කියන්නේ අපි ඊටාම මං කියන ස්ලෝ ඩවුන් එක බොහොමත්ම කුඩා කුඩා කොටස් වලදී වෙන දෙයක්. එතකොට අපේ පසුගාමීත්වයක් ඇති වෙනවා. නමුත් යම්කිසි කෙනෙකුට දිනු කරන්න පුළුවන් නම් එහෙම රාග ద్వේෂ මෝහ තුල ඒ ඇතිවන ඊටාම කුඩා නැවතීමුත් නැති කරන්න පුළුවන් නම් මේ වහවහ වෙනස් කරලා යොමු කරන්න පුළුවන් ප්‍රඥාව Taman තුල දියුණු වෙනවා කියන එකත් මට හිතෙනවා. ඔව් ඒක ඒක හරියටම හරි. ඒ වගේම දැන් තව පැත්තක් තියෙනවා ඒකේ. දැන් රාග ద్వේෂ මොහ ආදියට නැවත නැවත අවනත වෙන අවස්ථා වාරගාන අවම කරන්න කරන්න අපේ සතිය ප්‍රඥාව සීඝ්‍ර වෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි අර දහම් කරුණු පිළිබඳ හේතුඵල වශයෙන්, අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් මේ විදිහට නැවත නැවත භාවිත බහුලීකృత ගතිය. අර අර සමස්ත ධර්ම කොටාශයන් පිළිබඳවම වහවහ ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න මනස වැඩි වාර ගණනක් පුහුණු කරලා තිබේ. ඒවැ යෙදිලා තිබීම. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි යම්කිසි දෙයක් පාඩම් කරනකොට ඒක අපිට පාඩම් තියෙන පාඩම් තියෙනවා නම් අපිට කියන්න පුළුවන්. හැබැයි ටිකක් මතක් කර කර කියනවා වෙන්නත් පුළුවන්. වේගෙන් කියනවා වෙන්න පුළුවන්. සමහර දේවල් අපි පාඩම් කරලා තිනවා ආයේ මොකක්වත් හිතන්නවත් දෙයක් නැහැ. වේගෙන් අපිට ඒක කටපාඩමින් කියාගෙන යන්න පුළුවන්. සමහර කටපාඩම් කරපුවා අපිට ටිකක් හිත හිතා තමයි කියන්න වෙන්නේ. එතකොට මේ කටපාඩම් කිරීම වැඩි වැඩි වෙච්ච තරමට අපිට වේගය වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි අර ධර්මතාවයන් පිළිබඳව අපි වැඩි වාර නැවත නැවත සසරේ ඒවා පිළිබඳව අපේ ප්‍රඥාව මෙහෙवला තියෙනවා නම් එහි ප්‍රතිඵලයක් හැටියට ඒ ලහුපඤ්ඤා, සීගපඤ්ඤා, ජවනපඤ්ඤා ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ නිසානේ දැන් අර හැම ප්‍රඥාවක් ගැනම කියලා ඒකට පස්සේ ආපහු ජවන ප්‍රඥාවක් පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ කාරණය අනිච්චානුපස්සනාව දියුණු කරනකොට එතන එහෙම නැත්නම් දුක්ඛානුපස්සනාව දියුණු කරනකොට එතන නිබ්බේධික ප්‍රඥාව වැඩෙනවා. හැබැයි අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටමයි තිරූප ධර්ම පිළිබඳව නිබ්බේධික ප්‍රඥාව නැවත නැවත ප්‍රගුණ කරනකොට ආපහු ජවන ප්‍රඥාව ඔහුගේ වර්ධනය වෙනවා. අන්න ඒ විදිහට මේ නැවත නැවත ජවන ප්‍රඥාව ගැන කියන්නේ ඔය හේතුව නිසා ඒ බහුල කොට පුහුණු කිරීම නිසා වේගය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඔය ඔය හැකියාවන් තියෙනකොට නේද සමහර විට පුදුම හිතෙන ක්‍රියාවල් පවා සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට යමක මහා ප්‍රාතිහාර්ය දෙවි බඹුන්ටවත් අන්තරය දකින්න බැරි මට්ටමට වේගවත්ව ආපෝ කසිනේට සංවදින්න තේජෝ කසිනේට සංවදින්න මේ ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් වෙන්නේ තරම්ම වේගවත්ව හසුරවන්න උන්වහන්සේගේ සති සම්පජාඤ්ඤය පුහුණු කරලා තියෙනවා. ඒක අන් කිසිම කෙනෙකුට ඒ වේගය පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මුගලන් මහරහතන් වහන්සේ වගේ ගත්තාම 이르දි. එතකොට ඒ ඒ අවස්ථාවන්හිදී අර ධානය මතු කරමින් ඕන ඒ 이르දිය මතු කරන්න. එතකොට අර ඕනම කලබලකාරී අවස්ථාවක ඕනම ව්‍යාකූල අවස්ථාවක සැනකින් උන්වහන්සේට පුළුවන් එතනට ගැළපෙන විදිහට 이르දිය පාවිච්චි කරන්න. හැබැයි එහෙම හැකියාව තිබිච්ච උන්වහන්සේටත් අර නන්දෝපනන්ද නාගරාජය দমনය කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ගුරුපදේශ දුන්නා. ඒකනේ අර මේ ජයමංගල ගාතවලක් තියෙන්නේ. මේ නන්දෝපනන්ද দমনයේදී බුදුරජාණන් වහන්සේගේ උපදේශය උන්වහන්සේට උපකාර වුණා. ඒතකොට අච්චර 이르දි බලේ වහා හසුරවන්න දක්ෂතාවයේ තියෙන කෙනාට ඊටත් එහාට ගිහිල්ලා හසුරවන ආකාරය කියා දෙන්න බුදුහාමුදුරන්ට පුළුවන් උනේ සියලු දෙනාට වඩා එහාට උන්වහන්සේ ශීඝ්‍රව ඒ ධානය, ඒ ප්‍රඥාව හසුරවන්න පුහුණු කරලා තිබුණා නිසා. එහෙමයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි. සරණයි.